සියලු දෙනාටම තෙරුවන් සරණයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සම්පජාන්‍ය භාවනාව ගැන මේ සම්පජාන්‍ය භාවනා ක්‍රමයේ සඳහන් වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ තුන්වෙනියට සඳහන් වෙන භාවනාව විදිහට මුලින්ම සඳහන් වෙන්නේ ආනාපාන සති භාවනාව ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා ඉරියාපත භාවනාව ඒ කාරණා දෙක සම්බන්ධව අපි ඔබට වීඩියෝ පාඩ දෙකක් ඉදිරිපත් කළා ඉතින් ඒ නිසා අද මම බලාපොරොත්තු වෙනවා මේ සම්පජාන භාවනාව කියන්නේ මොකක්ද ඒක අපි කරගෙන යන්නේ කොහොමද අපේ ජීවිතවලට ඒක එකතු කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. මෙතනදි පින්වතුනි අපි මේ සතිය සහ සති සම්පජාන්නේ කියන වචන දෙකේ තේරුමේ වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. සතිය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ සිහිය සති සම්පජාන්නේ කියලා කියන්නේ සිහි නුවණ කියන එක. ඒ කියන්නේ අපි සතියට අමතරව මේකට නුවණ එකතු වෙන්න වෙනවා සති සම්පජාන්නේ කියද්දි. ඉතින් අපි දන්නවා දැන් කොටියකට උනත් සිහිය කියන එක තියෙනවා එයා ගොදුරක් අල්ලගද්දි ඒකට උපක්‍රමශීලී වෙනවා හොඳ සිහියක් එයාට තියෙන්න ඕනේ නමුත් එයාගේ සිහිය එල්ල වෙලා තියෙන්නේ තණ්හාව වැඩෙන්න නමුත් අපේ සිහිය එල්ල වෙන්න වෙන්නේ නිවන අරමුණු කරගෙන එමු නැත්තම් තණ්හාව නොවැඩෙන පැත්තට නැත්තම් තණ්හාව කපා හැරෙන පැත්තටයි අපේ සිහිය එල්ල වෙලා තියෙන්න ඕනේ ඉතින් ඒකයි මෙතනදි සිහි නුවණ කියලා සඳහන් වෙලා තියෙන්නේ. අපි ඉරියාපත භාවනාවේදී සතර ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද කියලා විස්තර කරා. මෙතන සම්පජාන්‍ය භාවනා ක්‍රමේදී එයින් ටිකක් ඔබට යනවා. මෙතෙන්දි සඳහන් වෙන්නේ මේ අනු කුඩා ඉරියව්වල අපි සිහිය පවත්වන්නේ කොහොමද කියන එක. ඉරියාපත භාවනාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන පජානාති කියන වචනේ. යම් යම් ඉරියව්වක අපි පිහිටලා ඉන්නවද ඒ බව අපි දැනගන්නවා. පජානාති. නමුත් මෙතනදී අනුකුඩා ඉරියව්වල සිහිය පැවැත්වීමේදී භාගතුන් වහන්සේ භාවිතා කරලා තියෙන වචනේ සම්පජානකාරී හෝති ඒ කියන්නේ මෙතනදී සතියට අමතරව සති සම්පජාන්නේ කියන වචනයයි භාග්‍යතුන් වහන්සේ යොදලා තියෙන්නේ. ඒ කියන්නේ සිහියට අමතරව සිහි නුවණ කියන කාරණේ මෙතෙන්දී යෙදිලා තියෙනවා. ඒ අණු කුඩා ඉරියව්වල සිහිය පැවැත්වීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංගාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේ විදිහටයි භාග්‍යතුන් වහන්සේ එතෙන්දී සඳහන් කරන්නේ මේ අනුකුඩා ඉරියව්වල සිහිය පවත්වන්නේ කොහොමද කියන කාරණේ. අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ අපි ඉදිරියට යනකොට ආපසු එනකොට මේ සිහිනුවන යොදාගෙන මේ කටයුත්ත කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. එහෙ මෙහි බලනකොට අපි ඒක සිහිනුවන යොදාගෙන කරනවා. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. දැන් අපි දන්නවා මේ අතපය දිග හරිනවා හකුලනවා මේ වගේ ක්‍රියාකාරකම් කරනවා. මෙන්න මේ අවස්ථාවවලදී අපි මේ දිගහැරීම් හැකිලීම් වලදී ඒක සිහිනුවන යොදාගෙන කරනවා. සංඝාටි පත්ත චීවර ධාරණයේ සම්පජානකාරී හෝති. මේ පාත්‍ර සිවුරු ධරනකොට ඒක සිහිනුවන යොදාගෙන කරනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. අපි දැන් මේ කටින් කන බොන දේවල් තියෙනවනේ. සමහර දේවල් අපි හපලා කනවා, සමහර දේවල් සූප්පලා ගිලිනවා, එමෙ නැත්නම් සමහර දේවල් බොනවා. මෙන්න මේ විදිහට අපි කටින් ආහාර ගැනීමේදී ඒ පිළිබඳව අපි සිහිනුවන යොදාගෙන කටයුතු කරනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මේ මල මුත්‍ර පිට කරනකොට ඒකත් අපි සිහිනුවන යොදාගෙන කරනවා. ඒ වගේම ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, జాగරිතේ, වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ගතේ කියන්නේ ගමන් කරද්දී. හිතේ කියන්නේ නතර වෙලා ඉන්නත්. නිසින්නේ කියන්නේ වාඩි වෙලා ඉන්න ඇති. සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්නවා. නමුත් නිින්ද ගිහිල්ලා නැහැ. අවදියෙන් නිදාගෙන ඉන්නවා. జాగරිතේ කියන්නේ අපි නිදි වරමින් ඉන්නවා. නිින්ද යන්නේ නැතුව නිදි මත තියෙද්දි නිදි වරාගෙන ඉන්නවා. වාසිතේ කියන්නේ අපි කතා කරන වෙලාවේ අපි තවත් කෙනෙක් එක්කලා කතා බහ කරද්දී තුන්හීභාවේ. ඒ කියන්නේ අපි නිශ්ශබ්දව ඉන්නවා, කතා නොකර ඉන්නවා. මෙන මේ සෑම අවස්ථාවකදීම සිහිනුවන යොදාගෙන කටයුතු කරනවා. පිමතුනි අපි මේ හැම භාවනාවක්ම කරන්නේ නිවන අපේක්ෂා කරගෙනනේ. ඒ සඳහා තමයි අපි මේ සතිමත් වෙන්න මහන්සි ගන්නෙ. මේ සතියට නුවණ එකතු වුණොත් තමයි අපි ඒක නිවන දෙසට යොමු කරනවා වෙන්නේ. එහෙම නැත්නම් අපි සතිය යොදාගෙන වැරදි වැඩ කරන්නත් පුළුවන්. අපාය යන්නත් පුළුවන්. ඒ නිසා අපේ සතිමත් වීමේ පුහුණුව එල්ල වෙලා තියෙන්න ඕනේ නිවන අරමුණු කරගෙන. එනිසයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී සම්පජානකාරී හෝති කියලා කියන්නේ මේ සිහිනුවන යොදාගෙන මේ වැඩ කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ මේ අණු කුඩා ඉරියව් අපි භාවිතා කරද්දී අපේ තණ්හාව වැඩෙන්න බෑ. එහෙම නැත්නම් මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල ධර්මයන් අපි තුරින් ඈත් වෙන්න ඕනේ. ඒ නිසා අපි ටිකක් සලකලා බලමු මේවා සිහියෙන් කරනවට අමතරව සිහි නුවණ යොදාගෙන කොහොමද කරන්නේ කියලා. දැන් මෙතනදී කල්පනා කරලා බලන්න පින්වතුනි අපි සතිය විතරක් යොදාගත්තනම් අපි ඒ පැත්ත මේ පැත්ත බලද්දි හොඳට සිහිය යොදාගෙන බලනවා. ඒ කියන්නේ අපි දැනුවත්ව බලනවා. නමුත් අපි දැනුවත්ව බැලුවත් අපි මේ බලන රූපය නිසා අපේ හිතට කෙලෙස් උපදින්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී සම්පජානකාරී හෝති කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම අපට දකින රූපේ නිසා ඇලීමක්, ගැටීමක් ඇති වෙන්න බෑ. ඉතින් එහෙනම් අපි කොහොමද එහෙම ඇලීමක් ගැටීමක් ඇති නොවන විදිහට මේ අණු කුඩා ඉරියව් භාවිතා කරන්නේ? ඒ කියන්නේ අපි මේ ඉරියව් වෙනස් කරනකොටම හොඳ සිහියක් නුවණක් ඇතිවම කරන්න ඕනේ. ඒ කියන්නේ අපි එපිට බලාගෙන ඉඳලා මෙපිට බලනකොට බලන්න කලින්ම සූදානමක් ඇති කරගන්නවා. මගේ මේ බැලීම නිසා මං කැමති රූපයක් නම් තියෙන්නේ ඒක දැක්කොත් මට රාගයක් තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එයා කලින් මේක සූදානම් වෙලා බලන්නේ. එතකොට අපට මේ සිද්ධියෙන් හිත මෑත් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. අපි හිතමු අපි බලන රූපේ නිසා අපේ හිත ගැටෙනවා නම් අපි කලින්ම සූදානම් වෙලා බැලුවා නම් අපට ඒක ගැටීමකින් තොරව කලින්ම ඒ සිද්ධියෙන් අපේ හිත මෑත් කරගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේකයි සම්පජන්නකාරී හෝති කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ. සිහියට අමතරව සිහි නුවණක් යොදා ගන්නවා. ඒ කියන්නේ අපේ හිතේ තණ්හාව වැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව ගැටීමට වැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව තණ්හාව නැති වෙන විදිහට ද්වේෂය නැති වෙන විදිහට කටයුතු කරන්න මෙතනදී කියලා දෙනවා. ඒ නිසා අපි මේ අනුකුඩා ඉරියව් භාවිතා කරද්දී බොහෝම නැවතිල්ලේ බොහෝම ලොකු සිහියකින් යුක්තව කරන්න ඕනේ. ඉතින් ඒකට අපි පුහුණුවක් ගන්න තමයි අර මුලදී පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයත් එක්කලා අපි විවේක ස්ථානයකට ගිහිල්ලා හොඳට සිහිය වඩන්න පුරුදු වෙන්නේ. ඒ වගේම මේ ප්‍රධාන සතර ඉරියව්වේ අපි සිහිය පවත්වන්න පුරුදු වෙන්නේ. එතකොට මේ අවස්ථාවට එනකොට අපට ලොකු සිහියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි නොදැනුවත්ව මේ අණු කුඩා ඉරියව් භාවිතා කරනවා. ඒක නිසා අපේ තණ්හාව වැඩෙනවා, අපි ගැටෙනවා. ඉතින් ඊළඟට සඳහන් වෙනවා සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මේ අතපය දිග හරිනකොට, අකුලනකොට ඒක සිහිනුවන යොදාගෙනම කරන්න ඕනේ. දැන් අපි එදිනෙදා වැඩ කටයුතු කරද්දී අපි ඕන තරම් මේ අතපය දිග හරිනවා, හකුරනවා අපට සිහියක් නැහැ. අපි ඒකට දැනුවත් වෙලත් නැහැ. අපි ඒකට අවදියකුත් නැහැ. ඊට අමතරව ඒකට අපි නුවණ යොදලත් නැහැ. එනිසා අපේ සෑම අවස්ථාවකදිම මේ අතපයි දිග හැරීම හැකිලීම කරන්නේ මොන අරමුණක් ඇතිවද කියලා කලින්ම විමසල බලලා කරන්න වෙනවා. අනේ එතකොට තමයි අපේ නුවණේ දෙන්නේ. ඊළඟට දේශනා කරනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ පාත්‍ර සිවුරු දරනකොට අපි සිහි නුවණ යොදාගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේක ගිහි ඇත්තන්ගේ පැත්තෙන් කල්පනා කරලා බලනකොට අපි ඇඳුම් පළඳුම් පාවිච්චි කරනකොට අඳිනකොට පොරවනකොට ඒ වගේම අපි අනිත් ආභරණ පාවිච්චි කරනකොට ඒ වගේම අපි ගෙදර දොරේ භාවිතා කරන යම් යම් උපකරණ අපේ ප්‍රයෝජනෙට අපි ගන්නකොට මෙන්න මේ සිහි නුවණ කියන එක යෙදිලා තියෙන්න ඕනේ. මේවා අපි භාවිතා කරන්නේ අසිහියෙන් නම් අපිට ඒවට නුවණ යෙදිලා නැත්නම් අපි කල්පනා කරලා ප්‍රතිවේක්ෂා කරලා බලලා නෙවෙයි නම් ඒවා කරන්නේ. මෙන්න මෙතනදී අපි අප්‍රමාදයට ලක් වෙනවා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. මේ යම්කිසි දෙයක් අපි කනකොට බොනකොට ලෙව කනකොට සූපනකොට මේ වගේ අවස්ථාවලදි මනා නුවණක් අපට භාවිතා වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආහාරයක් අටට ගන්නකොටම හොඳ සිහියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒකත් එක්කලා එක්ක තණ්හාවක් ඇති කරගන්නවා. නැත්නම් අපි අප්‍රියමනාප රසක් නම් ඒකේ කටුක රසක් නම් තියෙන්නේ. අපි ඒකත් එක්කලා ගැටෙනවා. ඒ කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ අපට ඇති වෙන රස තෘෂ්ණාවෙන් හිත මෑත් කරගෙනයි අපි මේ ආහාර ගන්න වෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න මේකට කොච්චර අවදිමත් හිතක් අපට තියෙන්න ඕනේද? කොච්චර දියුණු සිහියක් තියෙන්න ඕනේද කියලා. මේක කරන්න ගියාම අපි ඔය හිතන තරම් ලේසි නෑ. අන්න එහෙම හොඳට සිහියයි නුවණයි යොදාගෙන කනකොට තමයි අපි ඒකට වචනයක් පාවිච්චි කරන්නේ වළඳනවා කියලා. ඒ කියන්නේ මේ ආහාරය නිසා අපේ තණ්හාව වැඩෙන්න බෑ. ඊළඟට සඳහන් වෙනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. කොටින්ම කියනවා නම් මේ මල මුත්‍ර පිට කරද්දි පවා අපේ තණ්හාවක් ඇති වෙන්න බෑ. ඒකටත් අපේ සිහිනුවන යෙදිලා තියෙන්න ඕනේ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන වචනයක් මට ඇහිලා තියෙනවා. ගඳ කිලියට ගිහිල්ලා බුදුන් වැන්දත් වැසි කිලියට ගිහිල්ලා මල පවුත්‍ර පිට කළත් සිහියෙන් නම් කරන්නේ එකම පින සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි සිහිනුවන යොදාගෙන නෙමෙයි නම් මේවා කරන්නේ අපිට බුදුන් වැන්දත් පිනක් සිද්ධ වේද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. සිහිනුවන යොදාගෙන නම් අපි යමක් කරන්නේ ඒකෙන් අපට කෙලෙස් උපදින්න විදිහක් නැහැ. ඒ නිසා කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේ කියන්නේ කොච්චර මහා කරුණාවක් තියෙන කෙනෙක්ද කියලා. අපට මේ මල මුත්‍ර පිට කරන එකටත් අනුශාසනා කරලා තියෙනවනේ. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. අපි යනකොට සිහිය පවත්වන්න ඕන. නැවතිලා ඉන්නකොට සිහිය පවත්වන්න ඕන. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට සිහිය පවත්වන්න ඕන. ඒ වගේම නිදාගෙන ඉන්නකොට ඒ කියන්නේ අපි අවදියෙන් ඉන්න වෙලාවක් තියෙනවා යම් තාක් අපේ නිින්ද එනකම් අන්න ඒ වෙලාවේ අපි සිහිය පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ සතර ඉරියව්වෙම අපේ නුවණ යෙදিলা තියෙන්න ඕනේ. මම මේ ඉරියව්ව භාවිතා කරන්නේ කුමක් සඳහාද? ඒ ඉරියව්වට අවදිමත් ඒ ඉරියව්වට අපි සිහිය පිහිටුවගෙන ඉන්නේ. ඊට අමතරව අපේ ඉරියව්වට නුවණත් යෙදিলা තියෙනවා. ඇයි මං මේ ඉරියව්ව භාවිතා කරන්නේ? ඊළඟට වාසිතේ තුන්හි භාවේ. වාසිතේ කියන්නේ අපි කතා කරන වෙලාවට. බලන්න අපේ වචනේ නිසා අපට කොච්චර කෙලෙස් උපදිනවද කියලා. පින්වත්නි, අපේ මේ වචන එකපාර එළියට එන්නේ නැහැ. කලින් හිත ඇතුලේ මේවා විතක්ක ਵਿਚාරයන්ට ලක් කරලයි වචන විදිහට එළියට එන්නේ. එහෙම නැත්නම් අපි මෙහෙම කිව්වොත් අපි මේ වචන පිට කරන්නේ කලින් හිතලා. අන්න ඒ අවස්ථාවේදී අපේ නුවණ යෙදුනොත් අපට පුළුවන් ඒ වචන එළියට නොදා ඉන්න. සමහර විට අපි භාවිතා කරන වචන නිසා අකුසල් වෙන්න පුළුවන්. සමහර විට අපි භාවිතා කරන වචන නිසා තවත් අයට යහපතක් වෙන්න පුළුවන්. අන්න එතකොට අපි මේ වචන පාලනයක් ඇතුව එළියට මුදා හරිනවා. අන්න ඒකට අපේ නුවණ යොදනවා. මේකයි අපි සම්පජානකාරී හෝති කියන්නේ. සමහර විට අපි කතා කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. නිශ්ශබ්දව හිටියට අපි අවදියෙන් ඉන්නේ. මොකද අපි කතා නොකලට හිත ඇතුලෙන් සමහර විට දොඩමළු වෙනවා. මෙන්න මේ හිත ඇතුලේ දොඩමළු වෙන වචනවලට අපේ සතිය තියෙනවා. අපි දැනුවත් වෙලා ඉන්නවා. අපි අවදියක් තියාගෙන මෙන්න මේ දොඩමළු වෙන වචන නිසා අපේ හිතේ තණ්හාවක් ඇති නොවෙන්න. පින්වතුනි මේ සති සම්පජන්ණය කියන්නේ භාවනා ජීවිතයේ අපේ ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා අපි සතියට අමතරව මේකට නුවණ එකතු කරගෙන කටයුතු කරන්න ටික ටික පුරුදු වෙන්න ඕනේ. ඒක එකපාර අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි ටික ටික උත්සාහ කළොත් අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා දවස මුළුල්ලේම අපි යම්තාක් නිින්දට යනකම් අවදියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්ඩෝනෑ සිහිනුවනින් ඉන්ඩෝනෑ. එනිසා අපේ හිත රැකල දෙෙන්ඩ තව කෙනෙකුට බෑ බාහිරයට බෑ. හොඳට මතක තියාගණ්ඩ අපේ කෙලෙස් අවස්ස වන්නේ බාහිරේ නෙවෙයි. අපේ තියෙන මනාපාමනාපානුව. එනිසා අපි තවත් මෙවැනි කෙටි භාවනා උපදෙස් සහිත වීඩියෝකින් මුණ ගැහිමු එනිසා මේ කෙටි අනුශාසනාව ඔබ හැම දෙනාටම සිහිනුවන දියුණු කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි